ධර්මානුශාසන අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මේතිගල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උඩවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ සං ඒදී පස්සතිස්සාං සික්ඛති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමි සික්ඛති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමි සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමි සික්ඛති චිත්ත පටිසංඛාර පටිසංවේදී සත්ත දිස්සාහි සික්ඛති අස්සං භයං චිත්ත සංඛාරං අස්ස දිස්සාහි සික්ඛති අස්සං භයං චිත්ත සංඛාරං අස්ස දිස්සාහි සික්ඛති ඒකෙන් යෝගාවද මහා සංග්‍රහණ අවතරයි ඉතින් මේ පස්සේ සාරදාසක් ත්‍රිමානන්ද සූත්‍රය ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රයේ ක්‍රමයෙන් ඉන්නා වූ සංඥාවල් එකින් එක පදු කරමින් ඒ දසවෙනි සංඥාව නැත්නම් මේ ආනාපාන ගති කොටසටයි අද මේ ආරම්භයක් ලැබුවේ අත්‍යවශ්‍යම කියන ආනාපාන ගතියේ අඩංගු කොටස් වලින් දෙවෙනි කොටසට දස සංඥාවලින් දසවෙනි සංඥාව එයත්තා වූ ආනාපාන සතිය යටට එන්නා වූ දෙවෙනි කොටයි අද අපි ඉස්සරහින් තියාගත්තේ මාතෘකාවාදේ. මේ විදිහට ආනාපාන සති සූත්‍රයත් මේ විරිමානන්ද සූත්‍රයක් කියන සූත්‍ර දෙකේ ආනාපාන සතිය සම්බන්ධ පෙරගැස්වීම. ආනාපාන සති භාවනාව චතුස්ක හතරක් විදිහට හතරේ කොටස් හතරක් විදිහටයි ඉදිරියක් කළා තියෙන්නේ. ඒ හැම කොටහක්ම ආස්වාද ප්‍රසආර වශයෙන් ගෙදී යන නිසා සියල්ල 31කට ගණන් ශාස්ත්‍රය වශයෙන් පෙන්නනවා. මේ පළවෙනි චතුස්කේ අපි එදා සංවේවාරේ ඉදිරිපත් කරගත්තා. එහිදී ඊගන්වා අත්සංකෝ පත්සංකෝ කියලා එකයි ප්‍රත්‍යංහා අත්ථ සංතෝ පස්ස සංතෝ කියලා දෙක තුන්වෙනි එක සබ්බකාය පරිසංවේදී අත්ථ දිස්සාමී පිටික් ප්‍රතිපත්ත දිස්සාමී පිටික් කියන එකයි හතරවෙනි එක පස්සම්බයන් කාය සංකාර අත්ථ දිස්සාමී පිටික් ප්‍රතිපත්ත දිස්සාමී පිටික් අපි මේ හතර සාමාන්‍යයෙන් ඒ දවසට ප්‍රමාණවත් ඉන්දිය විස්තරයක් දීපත් කරගත්තා. එයින් පස්සේ අද මේ දෙවෙනි චතුර්ථයයි පවතින මාත්‍රකාවතෙන් ඉඳියාගත්ත ඒක පටන් අරගන්නේ පීති පරිසංවේදී අස්ස සිස්සානේ දික්කති පස්ස සිස්සානේ දික්කති වගේ. එදායි නැත්නම් ගියපස්සේ අපි ඉදිරිපත් කරගත්ත සක්සම් බයන් කාය සංකාරණ අස්ස සිස්සානේ දික්කති පස්ස සිස්සානේ දික්කති කියන කොටයි ඉඳලා මේ පීති පරිසංවේදී අස්ස සිස්සානේ දික්කති පස්ස සිස්සානේ දික්කති කියලා කියන මේ කොටකට එනකොට සාමාන්‍ය පොදුවේ අපේ ආකාරය වගේ පිළිගන්න අදහසක් තමයි සමත කොටයි දැන් මේ විපස්සනා කොටහට මාරුයි. සමත භාවනාවෙන් විපස්සනා භාවනාවට මේ උපදේශ පන්ති දැන් මෙතදී මාරුයි. ඉතින් මේක අද මේ සමත භාවනා කරගෙන ගිහලා කොතනදීද විපස්සනාට හරවන්නේ කියන එක බොහෝම ජනප්‍රිය ප්‍රශ්නයක් ඒ ධර්ම සාකච්ඡාව. ඒක මොකද පස්සම් බලන කාය සංකාරම් කියලා කියන්නේ ආස්වාදස්වාද දෙක සංසිඳ වීමක්. සංපත් වීමක්, නිද වීමක්. ආන එතන ඉඳලා දෙලින්ම දැන් දීතිපත්කම් වේදී කියන තැනට යනකොට අවශ්‍යතාවයක් තියෙනවා නම් කෙනෙකුට මේක මේ සමතේ දිගේම ගිහිල්ලා හම් වෙච්ච ධ්‍යානයක තියෙන ප්‍රීති සුඛ කියන සයිකෝටික කියලා මේ දෙවෙනි තත්ත්වයක් සමාජයේම ජීවනයක් කරගන්නයක් විදිහට පෙන්වන්නත් පුළුවන්. නමුත් සම්පූර්ණ සමතකම යහග කරන ගුරුවරු පවා පිළියර ගන්නවා ඒ පස්සම් භයං කාය සංඛාරං කියන ඊ දවසේ පසුගිය දවසේ අවසාන පොතේ ඉඳලා අද මේ පටන් ගත්ත ප්‍රීති කොටකට එනකොට විපස්සනාවටයි මේ කතා කරන්නේ. ඉතින් ඒක මෙතනදී අපිට ඊට පස්සාවක් ලැබෙනවා කොහොමද මේ යෝගාවචරණී චරිත ලක්ෂණ අනුව ප්‍රායෝගිකව ප්‍රෝධනයේ කලකලා මේ සමත භාවනා විපස්සනා භාවනාවට හරවන්නේ කියන එක මූල ධර්ම වශයෙන් පොඩ්ඩක් මෙතනදී අතගාලා බලන්න. අපි එදා ඇති කරගත්ත දැන් සම්භාරයේ මත ඉඳගෙන බලුවොත් ඒ සබ්බ කාය කටුකම් වේදී එහෙම නැත්නම් පස් සම්පයං කාය සංකාරම් කියන ආස්වාද ප්‍රස්වාද කය සම්පූර්ණව දැකේ මුලනදාග දකින් භාවනා කරන යෝගාවචරය එය සංසිද වීමේ තැනටපත් කරනවා. කය සංසිදවමින් සංසිදවමින් හිත සංසිදවමින් සංසිදවමින් ආස්වාද ප්‍රස්වාදයේ සංසිදවමින් සංසිදවමින් ශික්ෂාවකටපත් වෙනවා. ආනේ ශික්ෂාව කියන්නේ අත්තිස්සානීති සික්කති පත්තිස්සානීති සික්කති කියන මේ ශික්ෂාව ඒකාන්තයෙන්ම සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන තුනටම හොඳ පාරක් ආරම්භයක් ලබා දෙනවා. ආන්නේ ශික්ෂා මට්ටමේ ඉඳලා විපස්සනාවට හරවන තැන දක්වා උපචාර සමාධියේ ඉඳලා අෂ්ඨ සමාපatti දක්වම ඕන එකක් නැදියක් ඉන්න පුළුවන් බව මෙන්න මේ පුරුකේ ඉඳලා ආචාර්යවරු කියලා. ඒ මොකද මේ කයේ ආසස්කස අර කයේ නැත්නම් හුස්ම රැල්ලේ සම්පූර්ණ සංසිඳීම. ඒ සාමාන්‍ය මේක වෙනත් ව්‍යවහාරකින් කියනවා නම් අති සූක්ෂම තත්ත්ව යනකම් සුකුමතර තත්ත්වයට යනකම් ආනාපානි සංසිඳුණා. ආනේ එතනින්දලා ඊගාවට මේ විපස්සනා හරවන්න නම් නැත්නම් විපස්සනාවට භාවනාව හරවන්න නම් අදුම ගානේ උපචාර සමාධියවත් ලැබිය යුතුයි. වැඩි මට්ටමේ කියනවා නම් අෂ්ඨ සමාපත්තිය උපදවන්න ඕනේ. මඟක් ළමාපත්ති කියලා කියන්නේ ප්‍රථම ဒုတိ ය සත්‍ය තෘතිය චතුස්ක කියන රූප ධ්‍යාන හතරෝ ආකාසානංචායත විඥානංචායත අසුඤ්ඤායත මේ වරඤ්ඤානාගේ නාසඤ්ඤායත කියන අරූප ධ්‍යාන හතර හෝ එතකොට අර්ථ සමාපatti වෙනවා. ඒ අර්ථ සමාපatti හෝ අඩු වැඩි බව දෙන අර්ථ සමාපatti කියනවා. අන්තිම වශයෙන් දක්වන මේ සංඥා නාගඤ්ඤායතනෙ කියලා උත්කෘෂ්ඨමත්ම හෝ අදුම ලක්ෂයේ උපචාර තමයි. මේ උපචාර සමාජයෙන් දක්වා පමණ නැත්නම් අදුම මට්ටමට බල සමාජයේ දියුණු කරගෙන විපස්සනාට හර වෙන ක්‍රමය තමයි සුක්ඛ විපස්සනා ක්‍රමය කියලා කියන්නේ. සුද්ධ විපස්සනාව කියලා කියන්නේ. ඒ කියන්නේ සමතේ අදුම පදනමක් සහිත ප්‍රතිලාභයක් සහිත විපස්සනාට හරවනවා. සමත යානිකයයි කියලා කියන්නේ අත්ථ සමාපatti ගණකම් උපදවල නැත්නම් අඩුම ගන්න. ආනාපාන රූප ධ්‍යාන හතර උපදවල ඊට පස්සේ විපස්සනාට හරවන එයත් අන්නේ කියනවා සමත යානිකයයි. මේ ඔක්කොටම හේතු වෙන්නේ මේ පස්සම් භයන් කියන තැන ඉඳලා පීති කියන තැන ලක්වා ඉතේ ඇති වෙනා වූ සමාධි ප්‍රඥා සත්‍යයන් විසදෝ කර ගැනීම කර ගැනීම හෝ නොකර ගැනීම මත ඇති වෙන බෙදා දැක්වීම මතයි. ඒ නිසා මෙතනදී ආරක්ෂාකාරී ක්‍රමයක් කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ධ්‍යාන ලැබිය යුතුමද? ධ්‍යාන ලැබිය යුතු නැද්ද? මේක පිළිබඳව කලින් විභේදයක් ඇවිල්ලා දෙපැත්ත වෙන වෙලා විවාද විවාද කරන යුද්ධ කරන කාලේ මේ දෙක මැදට කොහොම ලස්සන මේ දේරුම් කාලේ නැත්තම් සාමාන්‍ය වේගුතේ පත් කර ගන්න පුළුවන් යම් කිසි වෙලාවක භාවනාව සමාධිය ඇති මේ ඇති මෙච්චර ප්‍රමාණවත් කියලා කියනවා ඒ සමාධියක පිළිය යුතු දකාකාර ලක්ෂණ තේරුම් අරගෙන හිටියොත් ඒකට නම කියන්න පුළුවන් මට ප්‍රකාර සමාධිය නැත්නම් අස්ස සමාධිය කියලා කොයි එකේ හිටියත් ඒ දකාකාර ලක්ෂණ තියෙනවනම් විපස්සනාට හරවන්නත් පුළුවන් ඒ විතරක් නෙවෙයි යෝගාවචරයට වැටෙනවා දැන් මගේ හිත කීකරුණා දැන් මගේ හිත සමාහිත වුණා දැන් මගේ හිත සමාධිගත වුණා කියලා ආන්නේ දතාකාර ලක්ෂණ තේරුම් අර ගැනීම ගුරු ගෝලයාට වඩා ගුරුවරයෙක්ට කර්මස්ථාන සාධින සංත කොහොමදවත් වෙනවා. ඒ වගේම තමයි උපකල්ප භාවනා කරන කෙනෙකුට පූර්ණ කාර්ය භාවනා කරනකොට යෝගාවචරයේ වශයෙන් උනා මේ කරුණ දැනගත්තොත් තමන් යන පාර පිළිබඳව පෙර මේ පුරුවක් පෙර දැක්මක් ඇති කරගන්න පුළුවන්. ආන්නේ කරුණු 10ක් පොඩ්ඩක් මෙතන ඉදිරිපත් කරගන්න ඕනේ අහලා ඇති. නමුත් අපි නැවත මෙතෙන්දි මතක් කරගන්නවා. යම් ආකාරයකට ආනාපානීය ගුරුතුම මට්ටමේ ඉඳලා සිව් මට්ටමට ආවද ඒ මට්ටමේ ඉඳලා සුඛමතර අතිසියෝ සත්‍යයටපත් වෙනකොට මෙන්න මේ ලක්ෂණ 10 යෝගාවචරයට අත්දැකලා ගන්නවා. වෙන විදිහට කියනවා නම් මේ කියන්නා වූ ලක්ෂණ 10 හිතේ දැන් තියෙනවා කියලා යෝගාවචරයට සමානයෙන් අස්පනාපිත සහස්යක් වෙනවනම් එතකොට ආනාපාන නිමිත්තෙන් නැත්නම් ආනාපාන සතියෙන් කන් දෙන උත්තරීම වැඩ තමන් ගත්තා කියලා සතුට වෙනවා. දැන් කරගෙන සමතිදි කියන්න පුළුවන් නැත්නම් විපස්සනා දිග යන්න පුළුවන්. භාවනා කරන්නේ යෝගාවචරයේ ඒ භාවනාවේ මට දැනකට ආවා කියලා සතුට වෙන්න පුළුවන් ලකුණු 10. ආනේ ලකුණු 10 පළවෙනියෙන් තියෙන්නේ බාහක ධර්ම හයක් දුරු වෙච්ච බව දන්නවා. පරිපංක ධර්ම කියලා කියනවා බාහිර ධර්ම. මේ පරිපංක ධර්ම අය දුරු වෙච්ච බව තමයි යෝගාවචරය ඉස්ලාම මේ සමාධියේ සාහවුවේහි අත්දැකි. අතීතාන් ධාවන සිත්තම් විකෝපාංකපත්තං සමාධියට පරිපංකෝ. දැන් කිසි වෙලාවක හිත අතීතයට අනුව ගියා නම් ඒක වික්ෂෝපයටපත් වෙනවා. එතකොට සමාධියට හානි වෙනවා බාධා වෙනවා. ඒක තමයි පළවෙනිම බාධාව යෝගාවචරයට පොතේ දක්වන. අතීත අනුභව නම් චිත්තක්. චිත්ත අතීතය යන යන අරමුණ අතහැරලා අතීතයට දුවන. අතීතයට දුවලා කනගාටු වෙලා අපව වෙනවා. අනේ මම කරගත්ත මොනකම. අනේ මට වැරදුනා කියලා පශ්චාත්තාප වෙන ගතිය මේ නිසා ආනාපානෙ පිට කැඩෙනවා. මේක ආනාපාන සති භාවනාවට පරිපන්තියක් පාදකයක්. ආනේ විදියට අතීතයේ දුවන ගතිය නැතිනම් ආනාපානෙ පිටිනවා. පශ්චාත්තාවකුත් නැතිනම් අන්න දැනගන්න ඕනේ මගේ දැන් එක බාධාවක් හිතේ නැහැ. පරිවර්ත ධර්මයක් හිතේ නැහැ. මේක මේ කියන විපස්සනාකෝ හරවන්න සමතේදී හෝ ඉදිරියට යන්න යෝගාවචරය තමාවතේම භාවනාදී ලබනවා. මගේ හිත දැන් අනාගතයට දුවලා නැහැ, අතීතයට දුවලා නැහැ, පශ්චාත්තාප වෙලා නැහැ. නැත්නම් මේ පළවෙනි පරිපාක ධර්මයේ මායිතුල නැහැ. බාධක ධර්මයේ නම දෙන්නුනා කියලා අතීතයේ දුවන හිත නැහැ. ඒක අනිත් සහෝදරයන් නුන් සහෝදර තමයි අනාගත පරිසංකරණ සිතා විකම්පිතා. හිත අනාගත කලසම් හදනවා. කම්පණයේ සංකර භාගපත් වෙනවා, පිළිආරකපත් වෙනවා. මම මේ මේ වැරදි කාරිය ජීවත් වෙනවා මාස්ටර් නම් කරන්නේ. මම ඊගා වැඩි මෙන්න මෙහෙම කරනවා කියලා මොහොංග දහහට කුපියගත්ත මනුස්සයා වාගේ ලොකු කලසම් හදනවා. කලසම් හදමින් හදමින් හිත කම්පණයටපත් වෙනවා. පිළිආරයට උදාහරණයටපත් වෙනවා. මේකේ ආනාපාන කැඩෙන ගතිය, අතීතයට ගිය ගතිය, උද්දාමයට පත් වෙන ගතිය කියලා ලකුණු තුනකින් අල්ලගන්න පුළුවන්. මේ තුන නැත්තම් ආනාපාන හිත තියෙනවා, වර්තමානයේ හිත තියෙන්නේ, ඒකේ උද්දාමයක් නැහැ. ඒක බොහොම හොඳයි. ඒ කියන්නේ දෙවෙනි පරිපත්ත ධර්මයක් නැන්ක අතීතයේ දුවන හිත හෝ අනාගතයේ හිත දුවන ගතිය නැතුව වර්තමානයේ කියනවනේ ආනාපානයේ හිත වැටිනවනේ ඒක අනගාස්කපත් වෙලා හෝ උත්සාහයටපත් වෙලා නැත්තම් ඒකේ යෝගාවචරය පරිපන්ත ධර්ම දෙකකින් බෙදලා. ඒ වගේම තමයි අභිනතං චිත්තං සාගාමපස්සං. මේ අරමුණෙන් මත හෝ නැත්තම් ආනාපාන දිනුවට ගන්න අරමුණ පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් වගේ අභිමත රූපයක් නම් ඒක මත ඉඳගෙන රාග උපදින්න පුළුවන්. ඒ නිසා යම් වෙලාවක ආනාපානෙන් ගැලවිලා අපෝ හිත ගියේ එයා ගන්නා වූ සිත් ගන්නා වූ අරමුණකට නම් රාගයටපත් වීම අන ආනාපානෙ හිත කැඩීම ගත්ත අරමුණ ආදේවත අරමුණක් වීමක් කියන කරුණ තුන මත යෝගාචර තේරුම් ගන්න පුළුවන් මගේ බහනක් ඇති. දැන් දැන් බාධාවට මුහුණ දීලා පරිවර්ත ධර්මයක් ඉදිරිපත් වෙලා. ඒ වගේම තමයි අපනතන් චිත්තං දෝපානපත්ත. යෝස්නාරමුණක් ඉදිරිපත් කරගත්තා නම් ආනාපානයක් නෑ. හිත අරමුණ ආරමුණ ගිහිල්ලා දැන් පටිගේ ද්වේෂේ පාවලා. එතකොට පරිපන්ත ධර්මයක් ඉදිරිපත් වෙච්ච පාදාන භාවනා කරිච්ච පාදාන සමතය ප්‍රඥාවක් සතියක් සමාධියක් වීර්යයක් සද්ධා මොනක් ඔක්කොම ඒ භාවනා කියනා වූ ලක්ෂණ ඔක්කොම දිගට නොරුස්සහකට අරමුණකට ගිහිල්ලා අරමුණේ ගැටීමයි තියෙනවා. ඒ වගේම තමයි කොහොමදයකටපත් වෙලා කුසීතකටපත් වෙලා හිත දීන භාවයකටපත් වෙන්න පුළුවන්. හිත ඇකිලිච්ච සීතල වෙච්ච බසලක් වගේ පාපෙත් ගාන්තරුව හිත දීන භාවයකටපත් වෙනවා. ඒ වගේම තමයි අධික වීර්ය වැඩි වුණොත් එහෙම හිත විසිරී යන ගතියට උද්දච්චයකටපත් වෙනවා. ඒ නිසා දීන ගතිය ඇකිලෙන පැතිලෙන කම්මැලි වෙන මෙනෙහිම කරන ගතිය හෝ අධික මේ ආසන මේ ආසනයේදී මම ප්‍රථම ධ්‍යාන උපදවන්න ඕනේ මම නිවන් දකින්න ඕනේ කියලා අධික වේගය කරන්න කියලා ඒක විශ්‍රීයන ගතිය ආවොත් ඒ දෙකත් අර අතීත අනාගත හිතවිලි රාග ද්වේෂ හිතවිලි නැත්නම් රාග ද්වේෂ හරවණු වාගේ තමයි අධික දීර භාවය අධික උත්හස්ස භාවයට පත් වෙනම එතන පරිබන්ධ ධර්මයක් බාධක ධර්මයක් සත්‍ය විදියේ සති සමාධි ප්‍රඥා බිඳීමක් ඇති වෙනවා ඒ නිසා මේ කියන කාලානුරූපව අතීත අනාගතය අත්වේ කිරීම රාග ද්වේෂ මනාපමනාප අරමුණු ආශ්‍රයෙන් කාරිත රාග දෝෂයට වැටීම කම්මැලිකම හෝ අධික වීර්ය කියන මේ කර්ම පහේ ගැලුණා නම් එතකොට පරිපන්ත ධර්මයන්ගෙන් වෙන් වෙච්ච එකක් යෝගාවචරයට ගන්නවා මේක සිදු වෙන්නේ මේ පස්සම් භයං කාය සංකාරං අත්ථ සිතාමීති සික්ක කියන අර ගිය පාර අපි අවසන් කරපු පුරුකේ. ඒක සංජිනේතන සංහිඳියාවේ වේදනා, අස්සම්බේ වේදනා මේ කියන ධර්ම හයෙන් දුර වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙලකොට ඉලමත් දුර වෙලා තාම හිත සමාධියට ගියේ නැත්නම් සංපහසන ධර්මයක්. ඉතුරු හතර සංපාදනයේ එක්ක වෙන්න ඕනේ එහෙම නැත්නම් ඒ සඳහා යෝගාවස්ථ උත්සුක වෙනවා. ඒ සංපහසන ධර්ම ගැන කියනකොට කියන්නේ සත්‍ය දාසානන් ධර්මාන අනිතිවත්තනතා. අර විදිහට අපි සනාගත කියන්නේ ලෝභ දෝෂ පහළ වෙන්නේ නැහැ. නිදිමත ගති ඇවිත් පිටකට පහළ වෙන්නේ නැත්නම් ඒ වෙලාවේදී යෝගාවදට ආරමුණු කෙරේ ලොකු ශ්‍රද්ධාවක් අදහන ගතියක් පහළ වෙනවා. ඒ වගේම තමයි ඒ ආරමුණ වෙන ආනාපාන හොඳට මෙනෙහි කරන ජීවිය විචිනවා. ආස්වාද ප්‍රස්වාසයෙන් මෙනෙහි කරනවා. එතකොට සතිය ආස්වාදයෙන් ප්‍රස්වාසයට නැවත ප්‍රස්වාසයෙන් ආස්වාදයට වශයෙන් අඛණ්ඩව පවතිනවා. ඒකට ඕන එක සමාධිමත් වෙලා කීකර වෙනවා. එකම ස්වභාවයක් ඔක්කොම සමාහිත වුණා වගේ සමතේකට පත් වුණා වගේ යෝජනා ඉස්තිර කරනවා. ඊට පස්සේ අපි දීගා යෝජනාවට යන්න පුළුවන්. මේ යෝජනා ඉස්තිර කරනකොට අපි හරස් කතා වැටෙනවා නම් අපි එකතම්ම කියන ඒ සමිතියේ සමතේකට පත් වෙලා නැහැ. ආන්නේ වගේ තමයි කයිසික ධර්ම තේර එකම සමනේ රතු නමුනා වගේ එකපැත්තකට වෙනවා නම් සමතේ. ඒක තමයි සමාධිය කියන්නේ. ඒක තමයි කයිසික පහළ. ඒකට පස්සාවට ඒක. ඒකට පාන ඉන්දියාව පහම හම්බ වෙනවා. මෙන්න මේ හම්බෙච්ච ඉන්ද්‍රිය ධර්මවල එකිනෙකා ඉක්මවා යනවා. සද්ධාව ප්‍රඥාව ඉක්මවා ප්‍රඥාව සද්ධාව ඉක්මවන්නේ නැහැ සද්ධාව ප්‍රඥාව තමයි වෙන්නේ. සමාධියයි වීර්යයයි ඉක්මවන්නේ. සමාධිය වැඩි වුණොත් නින්දට වැටෙනවා වීර්යය වැඩි වුණොත් ඇවිස්සීමට වැටෙනවා. මේ දෙකේ එකිනෙකා ඉක්මවන්නේ නැතුව අනතිවස්තර භාවයට ආවනම් සද්ධා ප්‍රඥා වීර්ය සමාධිය ඒක හරියට අස්සය හතර දෙනෙක් යොදපු රටේ ඒ අස්සය හතර දෙනාම එකාට එකක් යාගීල වැඩ කරනවා වගේ. එහාට මෙහාට පනින්න යනවා වගේ සමව ගමන් කරනකොට රතාචාර්යවරයාට බොහෝ පහසුවෙන් ඉන්න පුළුවන්. ඒකට සතියට හොඳ ඉස්පාසාවක් ලැබෙනවා. ඒ නිසා ඒ අර පරිවර්ත ධර්ම දුරු වෙනකොට අනායාසයෙන් පහළ වෙන්නා වූ හිතේ පහළ වෙන්නා වූ මේ ඉන්ද්‍රිය ධර්ම හතරක් එකිනෙකාට උරදී කරදී කරදී. එතකොට සමාධියේ හොඳ වෙනද මේක බලාගෙන යනවා. ඒ වගේම තමයි ඉන්ද්‍රියාන ඒ කරත් ඒ පස් වෙනා සතියත් එකතු කරගෙන ওই කියන සද්ධාවක් ඉරියක් සතියත් සමාධියත් ප්‍රත්‍යාසින පස් වෙනාම එකම දෙයයි අරමුණු කරන්නේ ආනාපාන අරමුණ පමණයි. ඉන්ද්‍රියාට ගිය මේ නිවන් ලබන්න ඕන මේ ගෝවාන් වෙන්න ඕන එහෙම නැත්නම් මට මේ වෙලාවේ දෙලියට ගියා නම් මේ දේ කරගන්න තිබුණා නේද මගේ යාළුවෝ මේ වෙලාවට මේ මේ දේවල් කරනවා ඇති නේද කියලා ඒ මොනම විදිහේ පරමාර්ථයක් ඇත්තේ නැහැ තියෙන්නේ එකම රසයයි. එතකොට ඒ එකම කෘත්‍යයක් පස්තිනාම කරනකොට අපිට එකෙක් වගේ වැඩ කරනවා. ආනිකට කියනවා මේ ඉන්ද්‍රියන්ගේ ඒක රසතාවය. එකම කෘත්‍ය කරන්නේ. එතකොට හරියට මේ පොළොස් සම්බුලකට ඔක්කොම පදම හරි ගියා වගේ තනි රසයක්, තනි සුවඳක්, තනි මෙලෙක් ගැටියක් එන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරයට තේරෙනවා. ඉන්ද්‍රිය අර කියන විදිහේ පරිපන්ත දුර්විලක්ෂණය මෙතන තියෙනවා. අනිපැති ධර්ම පෙළගැස්මක් සිදුවෙනවා. ඒ වගේම තමයි සද්දබද විදිය වාහනතා. දැන් මේ වැඩේ කරගෙන යන්න මම මෙන්න මේ ධර්මයේ වීර්ය කරන්න ඕනෑ කියලා ඒ වෙලාවට එදිනෙතු වීර්ය පිළිබඳ යෝගාවට ලොකු දැනීමක් ඇති වෙනවා. ඕනෑට වැඩි වේග මෙහෙ කරන්නත් ඕනේ. ඒකට මේ නොකරන ඉබේම යන්න දෙන්නත් හොඳ නැහැ. වරින් වර මෙහෙ කරමින් ආනාපානේ හතුරුවන්නේ මෙහෙමයි කියලා ආනාපාන සීකරොයි ආනේ සීකරු ආනාපානට අවශ්‍ය කරන්නා වූ වීර්ය පිළිබඳ යෝගාවචරයට පෙර නොවි විරෝ පරිත්‍යාග වෙන පටන් ගන්නවා ඒ සම්පද විරිය වාහනතා අවසාන වශයෙන් කියනවා ආජීවනතා මේක නැවත නැවතත් මේ චිත්තක්ෂණයේ දිගින් දිගට පැවැත්ීමේ ලොකු ආසාවක් තේරුම් ගන්නවා මේක පදන් වෙන්නේ මේක නියම රටේ එන්නේ මේ එක චිත්තක්ෂණයක මේ ඉන්ද්‍රියානම් ඒක රසක තත් තත් ජාතානන් ධම්මානං අනුපිවත්තනතා කියන ගුණ එක චිත්තක්ෂණයකවත් රකන්නේ. ප්‍රෝධන ප්‍රතිඵල ආදී. ඒ චිත්තක්ෂණය පස්සේ ඊගා චිත්තක්ෂණයක් ඒ විදිහටම ලැබෙනවා නම් ඒක පුදුමාකාර Java කරවිල්ලක් අත්කරලක් කියනවා. ආනේ කකට වෙලෙදි කියනවා මේ අදමුනේ ආජීවන ප්‍රශ්නය කියලා. මේ ආජීවනේ නැවත නැවත කරන්න යනකොට මේ යෝගාවචරයට පරියන්කෙන් නැගිටලා ඉන්නේ. අඩු ගානේ අත්දැකීම් වත් ඉන්නේ. සතෙක් කාලා ඇඟේ තියලා අපේ තිලංගක්ම කියලා කියවත් ඒතර කහන ගැතිය තිබුණා. අරහත උත්තර මෙයාට කහන්න කම්මැලි. ඒ තරමටම ආසනක් තියෙනවා. ඕන කරුණු 10 තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ හිතට දැන් උපචාර සමාධිය තියෙනවා. සමාධිය දෙත ගෙවැදිලා නැහැ ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. එතකොටත් ගෙවතුණා ඔය කකුල් 10 තියෙනවා. සතුටක් ධ්‍යාන වල අත් සමාපatti දක්වාම තියෙන ඕනම සමාධියක මෙන්න මේ ලක්ෂණ 10ක පරිපංච ධර්ම 6කින් තොර වෙනවා ඒ වගේම සංසාරගම ධර්ම 4 ලැබෙනවා මේන්න මේ කාරණාව තමයි ගුරුවරයෙක් වශයෙන් අහගෙන ඉන්නකොට කල්පනා කරලා අහගෙන ඉන්නේ හිත අතීතනාගිතර දුවනවනේ ඉන්න පිළියම් කරනවා ඒ වගේම හිත රාග ද්වේෂයෙන් කැවෙනවනේ ඉන්න පිළියම් කරනවා ඒකෙ මතක අවිතරක කියන පිළියම් කරනවා ඒ වගේම ඊගේ වැඩි වෙලා සමාධිය අඩු වෙනවා පිළියම් කරනවා සමාධිය වැඩිලා විරිය වැඩි වෙනවා අඩු වෙනවා පිළියම් කරා. අත්හා වැඩිලා ප්‍රශ්න වැඩි වෙනවා පිළියම් කරා. ප්‍රශ්න වැඩිලා ප්‍රශ්න වැඩි වෙනවා මේ සියම දෙයක්ම පොතේ එක එක එක එක වෙන් කරලා දක්වලා මේ විදිහට මේක වෙන් කරන්නේ කියලා බොහෝමත් ඍතු ප්‍රතිකක්. ඒක නිසා ඒ උපචාර මට්ටමට යනකොට යෝගාවචරයා මේ තමන්ට මේ දේ බාධා කරන ඉදිරි ගමන බාධා කරන බාධක ධර්මයේ හොඳට තේරුම් ගන්න පටන් ගන්නවා. ඒක ප්‍රතික්‍රියා කියන්න පටන් ගන්නවා. මට බාධා වෙන්නේ කිසි විදු වැඩි කමක්. මට බාධා වෙන්නේ වීර්ය වැඩි කම නිසා සද්ධා මේ සතිය මේ සමාධිය අඩු කම නිසා. එනික සද්ධා වැඩි නිසා ප්‍රඥාවේ ආධිවරේ මෙන්න මේ තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. ඒක තේරුම් ගත්තාට පස්සේ අපේ තේරවාදයේ ආචාර්ය මතවල ඕන තරම් ක්‍රම පෙන්නලා දීලා තියෙනවා මේකට මෙහෙමයි කරන්නේ. ඒ නිසා මෙහෙම එකක් හදිස්සියේ මත උනත් එකවරම බාර ගන්න එපා. නැවත නැවතත් බලන්න ඕනේ. ඇත්තටම මගේ හිතේ හිතිවිලි නිසාද, වේදනාව නිසාද, සත්ත්ව නිසාද මොකෙන්ද වෙන්නේ කිය ඒ අඩුපාඩුව නැවත නැවතත් අහුම් කරගත්තොත් ඒක තමයි මෙතෙක් භාවනා කරපෙන් අපිට ලැබිච්ච ප්‍රතිඵලය. ඒකට උත්තර හොඳට දෙන්න පුළුවන්. ආන්නේ විදිහට ඒ පරිබන්ත ධර්ම, සංපාදන ධර්ම යෝගාවචරය දැනගත්තත් ඒක යෝගාවචරයට ලොකු උස්පාසුවක් වෙනවා. ඉදිරි ගමන සඳහා තමන්ටම තමන් උපදේශයක් ලබා ගන්න උදව්වක් වෙනවා. ඒ වගේම තමන් මෙතෙක් කරපු දේ වැරදි කියලා හිතා හිතන මේ හැම දෙයක්ම තමන්ට මේ තමන්ගේ අඩුපාඩු ටික මතු කර දීමට උදව්පකාර කරනවා නේද? ඒක වටින දෙයක් නේද කියන අදහස මේ දකවිද මේ සම්පන්නේ ලක්ෂණ වලින් යෝගාර්ථ උදව් වෙනවා. බුදුරජාණන් මේක හොඳට දැනගෙන ඉන්න ඕනේ අහුන් කන්දේකට මොකෙන්ද මේ වැටලා තියෙන්නේ කියලා. වැටිච්ච කාරණාව යෝගාවචරය කියන්නේ බොහෝම කනගාටුලා කම්මැලිලා වැරදිලා කරද. නමුත් ගුරුවරයා ගන්න එකම තමයි මේ යෝග ජීවිතේ වැදගත්ම ප්‍රායෝගික කෙලවර. අන්නේ ප්‍රායෝගික කෙලවර හොඳට මතු කර ගන්නවා. නැවතත් ඒක යාන්තම දීලා ඒක සාහවුරු කරගන්න යනවා. ආන්න ඒක සාහවුරු කරගත්ත පමණින් බොහෝ විට ඒ ප්‍රශ්නේම දුර වෙනවා. ඊට පස්සේ තමයි ඉත අර්පණාංගල උපචාරින්දල අර්පණ සමාධියකට වැටෙන්නේ. ඒක විදුලතාව මිනිස්සයා ගෙතකොට වුණා වගේ. අර්පණාව කියලා කියන්නේ අපිටෝ කියලා කියන්නේ අතුල් වෙනවා. ඉදිරියට අපේකන අතුල් වෙනවා. ඉතින් ආන්නේ වගේ මේ විදිහට අතුල් වීම සමත සමාධියකට අතුල් වීමක්ද විපස්සනා සමාධියකට අතුල් වීමක්ද කියන එක තමයි අපි අර කලින් කියපු ප්‍රශ්නට උත්තරය. මේ දසවිධ සම්පත් දසවිධ ලක්ෂණ වලින් යුක්තව ඇතිවෙන සමාධිය සමතයට නැත්නම් ඥාන ලබන්න හේතු වෙනවා ඒ විතරක් නෙවෙයි ඉස්සරහට අපි ධ්‍යාන ගැන අපේක්ෂාවකින් කර විපස්සනා කරනවා නම් ඒකවත් තියෙනවා. සංසා දෙපාර්ශ්වයටම අවශ්‍ය කරන ලක්ෂණ 10ක් තමයි මේ අර්පණා මේ දසවිධ ලක්ෂණ. සමාධියේ දෙන දසවිධ ලක්ෂණ. ආන්නේ ලක්ෂණ ඇති වුණා නම් අපි අදගත්ත මේ දීති පදයන් වේදී අපසිතාමීති වික්ක කියලා කියන්නේ මේ දසවිධ ලක්ෂණ හැම චිත්තක්ෂණයකම පහළ වෙන පටන් ගන්නවා. විකේට ඇතිවෙන්න පටන් ගන්නවා. බොහෝ විට මේ ලක්ෂණ පහළ වෙනකොට ආනාපානය කියන මුලින් ගත්ත අරමුණ මෙතනදී ගිහිල්ලා. අවශ්‍යත් නැහැ. හැකෙන තන රැඳෙන්නේ නැහැ. ඒ වුණාට තමන් හොඳටම දන්නවා මේක සැකරවිලක් නෙවෙයි කලකොල වීමක් නෙවෙයි ආනාපානයේ අන්තිම සුකුමතරයි. අති සියුම් තත්ත්වයටපත් වෙලා නමුත් භාවනා කිසි බාධාවක් නැහැ. මොකද අර කියන ලක්ෂණ ගහේ තියෙනවා තමයි ඉදිරියට යන්න යනකොට විශාල ප්‍රීතිය පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට ඇතිවීම නැතිවීම ඕම සීක්‍රෙන් වැටෙනවා. නමුත් ඒ එකකින්වත් කම්පන චංචල ගති පහළ වෙන්න ඕනේ. මේ කියන ලක්ෂණ 10 තියෙනවා. අතීතෙට පුරුදු වෙන්නේ අනාගතට යන්නේ. සාහේට වැටෙන්නේ නැහැ, දීකට වැටෙන්නේ නැහැ. නිතිපතට වැටෙන්නේ අධික ඇවිස්සීමකට වැටෙනවා. එකම ආනාපානයේ කියන එකම අරමුණමයි හිතේ. අර සමබර යුගල ධර්ම එකිනෙකා ඉක්මව යනවා. අධික වීර්ය කළම දැන් නිවන් දකින්න ඕන කියන වේගෙන්නේ නැහැ. ඒ වගේම තවින්ද කියනවා නම් හොඳයි. මේ ආධුනිකතාව ලැබීවා කියන කාරණා එනකොට මේ යෝගාවචරයේ භාවනා රතිය, භාවනා රාමතාවේ හැකෙන්න පටන් ගන්නවා. මේ භාවනා රතිය භාවනා රාමයේ තුලින් තමයි මේ ප්‍රීතිය පරිසංවේදනය කරන්නේ. මේකේ කල් අරමුණ පස්යාගෙන කියන බැවියේ හිත දැන් අරමුණ තිබීමේ නැත්නම් අරමුණේම පැවැත්මේ ලොකු ප්‍රීතියක් පොක්කිනවා. එතකොට මේ විපස්සනා නැංගුවාට පස්සේ දකින්න ප්‍රීති චෛතසිකයයි මේ කතා කරන්නේ. ඒ විදිහට කියනවා නම් නාම ධර්ම පැත්තේ මේ විපස්සනාට බහින ඇති තේනවා. නමුත් යෝගාවචරයට අවශ්‍ය නම් සමහර යෝගාවචරය මෙතෙක් තමන්ට මේ දර මේ දසවිද ලක්ෂණ සහිත සමාධිය ඇති කරන්න හේතු වෙච්ච ආනාපානී සාමසිය වුණා ඒ ආනාපානයේ තියෙනා වූ වායෝ පොට්ටබ්බලාසෝ කියන රූපේ උන කර්ම වෙන්න ඉඩ තියෙනවා. දෙව නැත්නම් ඒ වායෝ ධාතෝ ක්‍රියාත්මක වෙන පඩවි කොටස්, ආපෝ කොටස්, තේජෝ කොටස් මත වෙන්න පුළුවන්. ඒ නිසා යම් විදිහකට යෝගාවචරය සමත සමාධියෙන් යුක්තව සමත ධ්‍යානයේ යන්නේ යුක්තව ධ්‍යාන ඒ යෝගාවචරයට නාම පැත්තෙන් හෝ රූප පැත්තෙන් කියලා දෙපැත්තෙන් සමතේට විපස්සනා කරගන්න ගන්න පුළුවන්. යම් විදිහකට යෝගාචර උපචාර සමාධිය ධානයක් නොඋපදවා සමතේට නොගනි දෙලින්ම රූප ධර්ම කියන ධාන විපස්සනා ධාන ඒ යෝගාවචරයට මේ සුඛ විපස්සනා යෝගාවචරයට මේ නාම ධර්ම දැනගැනීමේ ශක්තියක් ලැබෙනවා. ඥාන ධර්ම දැනගැනීමේ හැකියාවක් නැහැ. ඒකද මේ පීති ආදී ලක්ෂණ පහළ වෙන්නේ ධානාංග වගේ ඒ ධාන උපදෝපකනාව පමණයි. අනිත් කෙනාට පහළ වෙනවා. සුද්ධ විපස්සනා යනකටත් පහළ වෙනවා. නමුත් ඊට වඩා බොහෝ ප්‍රකටව පහළ වෙන්නේ සුද්ධ විපස්සනාට හේතු ධානාපානීයම වායු පොට්ටප දානවා පහළ වෙනවා. ඒ නිසා මෙතන හොඳට ධානයකට ගිහිල්ලා ධානයකින් පස්සේ සමද පූර්වංගම විපස්සනාට පයින් කෙනෙක්ගේ දර්ශනයක් කියන එක තමයි ආචාර්ය මතේ පෙන්වන්නේ මේ නිර්මාණ සූත්‍රය දක්වන පෙරගන්න. එහෙම නැත්නම් අපිට මෙතෙන් එකතු කරන්න වෙනවා මේ විදියට රූප ධර්ම ධර්මය. ප්‍රීතිගේ නාම ධර්ම වගේම රූප ධර්ම ඒ කියන දුක. සිද්ධි වශයෙන් භාවනා කරන කෙනාට රූප ධර්මමයි ඒ කියන්නේ. ආනාපානීය මුල ඉඳලාම විපස්සනා කරන කෙනාට රූප ධර්මමයි හේතු වෙන්නේ ඉදිරියට යන සඳහා නාම ධර්ම හේතු කරගන්න බෑ මොකද කල්ලාතු විධාන උපදවලා තිබෙනවා. මෙතන මේ පෙන්වන්නේ ධ්‍යාන උපදවලා සමත යාන්ත්‍රව විපස්සනාට පහින් වෙනවා. එතකොට මේ පෙන්වන්නේ නාම ධර්මය ප්‍රීතිය කියලා ඒ වගේම තමයි මේක මේ අදපත් ජීවිතපත් කරගත් කර්ම හතර අවසාන කියන ඒ චිත්තානුපස්සනාට වැටේ. වේදනානුපස්සනාට වැටේ. පළවෙනි චතුර්ථය කායානුපස්සනාව. දැන් වේදනානුපස්සනාව ප්‍රීතිය නම් වූ වින්දනය. අත්දකින්න. ඒ ප්‍රීතිය විඳින්නේ අරමුණක් දැකීමේ අරමුණේ හිත අඛණ්ඩව ඉතින් කියලා විස්තරෝ තිබුණේ ඉබේම හිත වෙන්න පටන් ගන්නවා. පය කිසිම ප්‍රයෝජනයක් නැතුව නායාසයෙන් යනකොට ප්‍රීතිය පහළ ඒ ප්‍රීතිය පහළ වෙලා ඒ ප්‍රීතියේදී තියෙනා වූ ඕලාන්ත ගති උස්පහත් වෙන ගති දැකලා ඊට ගැඹුරේ ආනාපානියතව සන්තෝෂේව පනීතෝච සුඛෝච අපේචන කෝච සුඛෝච විහාරෝච කියන විදිහට සාන්ත වූ ප්‍රණීත වූ සුඛ විහරණ රකින්න ප්‍රීතිය ප්‍රීති කියන සංස්කාරයක පිටේ සංඥාවක් එතකොට තමයි සුඛය දකින්නේ එතකොට නිසින්ින්ද ආනාපානේ සැපය වෙනවා ඒකට කියන්න පුළුවන් ආස්වාදය ආස්වාදයක් වෙනවා දැන් ආස්වාද විවාදයක් වඩපත් කරලා තියෙන්නේ පස්වාදේ කරනකම් විස්වාදයක් නැහැ. පස්වාදේ ඉවර වෙනාට පස්සේ ආස්වාදේ එන්නකම් මේ ඉවරILLක් නැහැ. ඒකේ විස්වාදයක් දෙන්නේ නැහැ. නමුත් මේ සුඛය මට්ටමට ගියාට පස්සේ ආස්වාදයේ ඇතුළට එනකොට දුරට මහත්ලා ඉන්න කෙනෙකුට හොඳ ලක්ෂණ සියුම් ගුණන්තල්ලක් ඇවිල්ලා අර කයේ සංහිඳියාවක් ඇති කරනවා වගේ ඒ සුළඟ සුඛ ආස්වාදයක් ඇති කරලා දෙනවා. ආස්වාදේම ආස්වාදයක් කරලා දෙනවා. එතකොට සුඛය තමයි ඉන්න පටන් ගන්නවා. මෙන්න මේ සුඛ ලක්ෂණය ආස්වාදයේදී සහ ප්‍රසආදයේ දෙකේම ඇති වෙන විදිහට ශික්ෂා කිරීම ප්‍රීතියට පස් තමයි කියන්නේ. ප්‍රීතිය කියන්නේ ගොරෝසු සහෝදරේ ඊටත් වැඩිය සියුම් සහෝදරෙක් තමයි සුඛය. ඒක ප්‍රීතියෙන් පස්සේ සුඛයට අත්දැකෙනවා. තවදුරටත් ඉතිරි චෛත්‍යකවල එන්නේ එන්නේ සියුම් වෙන එක ඊට පස්සේ තමයි පස්සම් බයං චිත්ත සංඛාරා. සංස්කාර ධර්ම ගැන කතා කරනකොට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා තුනක් සඳහන් වෙනවා. ඒ කියන්නේ කාය කර්ම, වචී කර්ම, මනස් කර්ම කියලා තුන ඇති වෙන්නේ ඒද යකින් කියන සංඛාරවල. සංඛාර කියන්නේ කාර, හාර, හර. හරේ මේ හරයෙන් තමයි චිත්ත සංඛාර පහළ වෙන්නේ. වචී ධාරයෙන් තමයි වචී වචී කර්ම පහළ වෙන්නේ. කායක කායෙන් තමයි කායක්‍රියා පහළ වෙන්නේ. ඉතින් වචී සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන එක නම් කරනකොට කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසාර දෙක. කාය සංස්කාරයන්ගේ සංදීයාව පැහැදිලිව චතුත්පත්‍ය යන්නේ හිතේ. ආස්වාද ප්‍රසාර ආයාසෙන් කරන ආස්වාද ප්‍රසාර නැත්නම් සංඛාරික වෙන ආස්වාද ප්‍රසාර අනෙකියි. ඊගාට වචී සංකාර කියලා කියන්නේ හිතක් විචාර දෙක. ඒක දෙති අධ්‍යානයේදී හැරෙයි. ප්‍රථම අධ්‍යානයේ තියෙන. දෙති අධ්‍යානට හැරෙනවා. ඊගාට චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා දෙක. වේදනා පිළිබඳ ඇඟීම. එතකොට ප්‍රීතිය කියලා කියන්නේ වේදනා පිළිබඳ ගොරෝසු ඇඟීම, සුඛය කියලා කියන්නේ වේදනා පිළිබඳ සියුම් ඇඟීම, මේ චිත්ත සංඛාර කියලා කියන්නේ වේදනා පිළිබඳ හුදු හැඟීම. හුදු සංඥාව. ඒකට පස්සම්බයන් චිත්ත සංඛාරය. සුඛයක් එපා, මේ ප්‍රීතියක් එපා, සුඛයක් එපා, සුඛයේ තොර. නැත්නම් උපේක්ෂා ස්වરૂපයක උත්සාහපත් කිරීමයි කරන්නේ. අභිපස්සම්බති කියන වචනය ගියපාර අන්තිම හතරවෙනි පදේදී සාකච්ඡා කරා පස්සම්බයන් කාය සංඛාරය. කාය සංඛාර කියන්නේ අසද්දබස් දෙක සංකීර්ණයෙන් සංකීර්ණයෙන් තමයි අපි ගිය පාරකටත් හමාර කරේ. දැන් මෙතෙන් තුන්වෙනි වතාවට පාල වෙනවා චිත්ත සංකාය සංකීර්ණයෙන් සංකීර්ණය. වේදනා පිළිබඳ ඇඟීමක් නැති කරනවා. හොඳ වේදනාවක් නරක වෙනවා කියන වේදනාව හෝ නරක වේදනාවක් නෙවෙයි මට හොඳ වේදනාවක් වේවා කියන එක පැත්තකට අදිනවා විතරක් නෙවෙයි වේදනාව පිළිබඳ සම්පූර්ණ හැඟීමාවක්. නැත්නම් උපපජ්ජති මනාපං උපපජ්ජති අමනාපං උපපජ්ජති මනාපං අමනාපං කියනකොට මනාපයත් ඇති අමනාපයත් ඇති මනාප අමනාපං දෙක මිශ්‍ර වෙච්ච පොදු සඳහා උපේක්ෂා දක්වකට වේදනා පිළිබඳව හිත බලන ඊට පස්සේ තමයි චිත්තපරිසංවේ තුන්වෙනි දේ චිත්තපරිසංවේදී හිත තේරුම් ගැනීම ඊගාට තමයි මේ පස්සම්බයන් චිත්ත සංඛාරක්. ඒතර වේදනා සහිත වේදනාවට හේතු වෙන සංඥා සංඥා වේදනා දෙක සංවේදනය සඳහා මෙතන මේ වේදනානුපස්සනාව මෙතන ගැහෙනවා කියන එකයි මේ දෙන්නා දෙන්නේ දෙවෙනි කපොස්සේ කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන එකට සමාන්තර බවක් වෙනවා. ඒ නිසා මේ වේදනාව පිළිබඳ මේ දැනීම අර කාය සංස්කාරයන්ගේ සංවිධානයකට පස්සේ කළ යුතු සියුම් කොටහක් ඒක අනිවාර්යයෙන්ම නාම ධර්ම කොටසක්. ඉතින් මේ වේදනාවේදී කලින් කරපු අර සමත භාවනා ස්ථාන නිසා යෝගාවට කියන්නේ සුභ පැත්ත, හොඳ පැත්ත, ප්‍රීති සුඛ පැත්ත කතා කරනවා. නමුත් ඒ කාය මේ කලින් කලින්ම කරපු කායනුපස්සනා කොටස ආදාළව භාවනා කරනකොට යෝගාචරය ගොඩාක් ඒ දුක් වේදනා අත්දකලා තියෙනවා. ඒ දුක් වේදනා නැතුව මේ සුඛ වේදනා ආවම ඒ සුඛ වේදනා පිළිබඳ ඇලීමක් හෝ අර ඇතුළේ දුක් වේදනා පිළිබඳව දැකීමක් හෝ නැතුව වස්තංගය තමයි සංගීයාව තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් මේ වේදනාවම තමයි නැත්නම් කායන පසන අවස්ථාවේදී වේදනාව තමයි 99%ක්ම යෝගාවචරයේ භාවනාවේ නිරවලා. ඒ යෝගාවචරය බලාපොරොත්තු වෙන භාවනා කිය ගමන්නේ ඒ කියන ධ්‍යාන සුඛය හෝ නිවන් සුඛය බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක පුතායකට ලැබෙන්න තියෙනකොට ඒක වෙනවාගේ ලොකු චිත්ත පීඩාවකටපත් වෙනවා. සමහර පරියක් කොට හරියනවා සමහර පරියක් වල හරියන්නේ හරියන්නේ නැති වෙලාවෙදී සීමාව ඉක්මවල වේදනාව දෙන්න පටන් අර ගන්නවා ඒ නිසා මේක දුක නැති කිරීමේ මාර්ගයක් නෙමෙයි මේ භාවනාව නිසාම දුක් වර්ගයක් වෙනවා නිසා භාවනාවත් එපා දුක නැති කිරීමත් එපා කියන මට්ටමට භාවනාව පිළිබඳව මම දෝත්සාහය දෙනවා නමුත් මේ වේදනා චෛතසිකය මේ විදිහට තමන්ගේ දුක් සම්පූර්ණයෙන්ම නැති කිරීමට වාර්ථික කරන්න පුළුවන් එකම එක කතා මනුෂ්‍යය විතරයි තිබෙනුම් අතරත් වේදනා පහළ වෙනකොට සංවේදන ක්‍රම කියනවා. ඒත් මනුෂ්‍යයර තරම් ඒක වේදයක් බලක දැනීමක් බාරපත් කරගෙන මේ ශක්තිය පිළිගන්නේ නැහැ. සිරසලාගේ වේදනා පිළිබඳ දැනුම් සම්භාරය ඌට ආදාතේ උප්පත්තිම ලැබිලා තියෙන ඒ උප්පත්ති ලක්ෂණ වලට විභාගය. මනුෂ්‍යයාගේ පමණ අතිවිශේෂයක් තියෙනවා. මේ වේදනාව මතින් තමන්ගේ උපත් ලක්ෂණ වෙනස් කරන්න පුළුවන්. උපත්යෙන් ගෙනාව මනුසකම. මනුස හිත නිසා වේදනාව වේදයක්. ත්‍රිවිධ පාරභූතිය කියන්නේ තුන්කල්පන ඥාන, සර්වඥතා ඥාන මේ තේරෙන හේතු වෙන්නේ මේ වේදනාවයි. ඒ වේදනාවේදී මුලින් ලැබෙන්නේ දුක් වේදනා. ඒ දුක් වේදනා මේ විදිහට සුඛ ප්‍රීති සුඛ වශයෙන් ප්‍රතිස්ථාපනය කරුවට පස්සේ ඒ ප්‍රීති සුඛ චිත්ත සංකාර පස්සම් පස්සම්බයන් චිත්ත සංකාර කියන්නේ ඒ සුඛ දුක්ඛ දෙක සුඛයක් සංයෝග. අනේ විදිහට වේදනාව දිගේ මේ යන ගමන මනුෂ්‍යයාට පමණයි කරන්න පුළුවන්. නිසා වේදනාවට හම් වෙන නැත්නම් වේදනාවේදී හම් වෙනා ඉස්සල්ලාම හම් වෙන ගොරෝසු ටිකේදී කලබල වුණොත් සාමාන්‍ය කියන ලෙඩක් අතරින් කරන්නේ. වෛද්‍යවරයෙක් අපහසුතාවක් වෙන උපස්ථායකට අපහසුතාවක් වෙන රෝගී මොකක්ද කියලා සංකල්ප ගන්න බැහැ. ඒ තරම්ම මේ ශරීරෙට තියෙන ආසාව. එතන අපිට මේ මුල් වේදනා ටික ආවේනික වේදනාවක් වශයෙන් දරන්නේ. දැනුවට පස්සේ තමයි ඒකෙන් ඇති වෙන්න පුළුවන් පහසුකම් ටික ආවට පස්සේ මේ වේදනාව ඒක කොහොමද ජීවත් වෙන්නේ වේදනාව තමයි මනුස්සයාගේ පඩුවක්. ආනේ වේදනාව මතින්ම තමයි වේදේ මත කර ගන්න පුළුවන්. එනිසා මේ කායික රෝග විතරක් නෙවෙයි සංසාර රෝග, ජාති රෝග, ජරා රෝග, ව්‍යාධි රෝග, මරණ රෝග කිය මේ හතර මහා රෝගයන්ගෙන් නැති කරන්න වේදනාවමයි පූර්ණයි. නමුත් ඒ කවදාකවත් කායන පස්සනාවෙන් කරෝ කරන්නේ. කායන පස්සනාව පුරුදු කරපු කෙනාට වේදනාව ආපුවාම තමන්ගේ ජීවිතේ දහ ගන්නවා වගේ කය පැහැරගත්තා වගේ විශාල ඉසాక දැනගෙන නඩන්න පටන් කිසිම මොන වේදකමක් කරන්නේ. සංකාර රෝගින වේදනා කරන්නත් බෑ. ඉතින් නම් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේදී දුක්ඛ වේදනාම ඉස්සර කරගෙන යන ගමන මේ බුදුන් වහන්සේ වගේ සියල්ල දක්නා සියල්ල දන්නා කෙනෙකුට හැර අවදාකක් ආසක කටක් කරලා කියන්න දැන් මොකද කිසිම කෙනෙක් මේක අදාස්තිය පාර ගන්නට කියලා. දුක නැති කරන්නේ දුකෙන්මයි කියන එක මොනම විදිහෙන්වත් පිළිගන්න කැමති නෑ මොකද දුකටපත් වෙනකොට මිනිසයා ඒ දුක බේතත්ව කියනවා පාවිච්චි කරන්න ගන්න. ඒක ධර්මචාරක මතකන දුකට පත් වෙනකන් ඉන්න එපා භාවනා කරන්න. ඒකවල තමයි. දුක නැති කල යුත්තේ දුකෙන්මයි ඒ නිසා හොඳ සෞඛ්‍ය සම්පන්න ඉන්නකොට තරුණ වයසේ ඉන්නකොටම දෙද රෝග නැති වෙලාවකින් භාවනා පටන් ගත්තාම අර දුකට දැරීමේ ශක්තිය කාය ශක්තිය මගින් ඇති කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගොරෝසු කායික දුක තේරුම් අරගෙන ඒක ඉක්මවුවට පස්සේ තමයි සුඛ වෙනවා කියන නමුත් ඒක හරිදක් වගේම අනවසංගතයක්. ඒකත් අනිත්‍යයි. ඒක නැත්නම් උපේක්ෂාව උපේක්ෂාමකින් පහනයි අවිද්‍යාව දඩ ගන්න පුළුවන්. උපේක්ෂාව ගන්න අවිද්‍යාවටම තමයි විද්‍යාව කියන්නේ. අවිද්‍යාව පිළිබඳව උපේක්ෂාවෙන් යුක්ත බලන්න පුළුවන් නම් ඒක තමයි විද්‍යාව කියන්නේ. දැන් උපේක්ෂාවෙන් තොරව විද්‍යාව විද්‍යාවේ තේරිලා කරන්නේ. උපේක්ෂාවෙන් බෑ සුඛයක් කියන්නේ. සුඛයකට එන්න බෑ දුකක් වෙන්නේ බොහොම ලස්සන පිටු ගමනක් නගරදී නමුත් දැකුව දැක්මක බැලුව බැලමට මුලට අප්‍රධාන ගතියයි තියෙන්නේ. ඇවිත් දක්වන ගතිය ඉතරයි දුක්ඛ සත්‍ය තිබ්බා වගේ. අරණේ පයි මේක විකුණන්න බඩුවක් නම් සමුදේ නිරෝධ සත්‍ය ඉතරා කියලා විකුණන්න එපා. සියලු දුක්ඛල නිවීම තුන්වෙනි සත්‍ය ඕක ඉතරන් තිබ්බනම් සීයෙන් ඒක ගනිමු. අද බුද්ධ අන්න බුදදෙනේ බුද්ධ ආගම අරගෙන තියෙන්නේ ඔන්න ඕමයි. නමුත් ඔබ දිගහැරලා බලනකොට ඉස්ලාම් වන්දනේ දුක්ඛ tattwe. ආන්නේ තෝත ආගම ජීවිතින් වෙන්නේ. ප්‍රත්‍යේ නම් මෛත්‍රී බුදුහමෝ දරපුවා නම් වේදන කියලා දෙන්න වේදන නැතිකොට ඉන්නවා කියලා හරිද බීම කියන්නේ මේ භාවනා විද්‍යාවට පස්සේ කායන පස්සනාව නම් කායන පස්සනාව වේදනාන වේදනා දුෝවිද දුක්ඛ වේදනා මේ දුක්ඛ වේදනා කියන පස්සේ තමයි මේ විදිහට ප්‍රීති සුඛ දස ගන්න පුළුවන් වෙන්නේ. ඒ දැක්කට පස්සේ ඒකත් පස්සම්බය ඒකත් සංහිඳ වීමකට පස්සම උපේක්ෂාව මෙන්න මේ උපේක්ෂාණය යුක්ත මංගියම අවිද්‍යාව කියලා. අතර ඒකවල තේන දෙයක් නා අවිද්‍යාව තමයි තේන්නේ. ඒක දිහා උපේක්ෂාණය යුක්ත බලන්න පුළුවන් නම් ඒක අන්න විද්‍යාව. ඒක නිසා වේදනාව පිළිබඳව යෝගාවචරය තුළ අනිත්‍යත් සංගේ තියෙන ආකාරයට තියාගන්න කරන්නේ. විශේෂ ආකාරක පාසලක්. බෞද්ධාත්මල පොතක් මම කියුවා ඒ පොතේ පැහැදිලිවම වෛද්‍ය විද්‍යාවත් මේ වේදනාව ගැන සාකච්ඡා කරනවා ඒකදී ඒ ඒ රටේ පොඩි ගැන්දරුවෙක් හම්බලා කියලා මේ වේදනා චෛතසිකයේ පහදේම නොපිහිට ප්‍රථම පුංචි කාලේ සංගලනකොට එහාට බයි නැගිටින්න හදනකොට හරියට ගිහිල්ලා කන් එක දිගම යන ගන්නවා නහය පිරුවක් ගන්නවා තුවාල කර ගන්නවා තුවාල ගෙදිනවලු නමුත් කවදාකවත් අඩයි. ඉතින් අපේ තාත්තගෙන් තේරිලා නැහැ අවුරුද්දක් විතර යනවා. අවුරුද්දක් විතර ගියාට පස්සේ එනේන දත හතලා ගන්නවා. දැන් ජලෙන්න වැටෙන්න පටන් ගන්නවා. ප්‍රකාණ ගතියට උඩුගටෙන් දත යද්දට කඩන ලේනවා. නමුත් කවදාකවත් තේරෙන්නේ නැහැ. පස්සේ වෛද්‍යවරු දන්ත වෛද්‍යවරු කීප දෙනෙක් දෙන්නාට පස්සේ අවසාන මිනිස්සු උනේ මෙයාට වේදනාවක් දැනෙනවා. පස්සේ අපි ඉස්සරහට ගිහලා ගින්නකට වෙලා ප්‍රතිචාර දෙනවා. ඒ කකුල පිච්චිච්ච වෙලාවේදී ඒ කකුලට බෙහෙත් ගන්නකොට කිසිම දැනීමක් ඇති ඒ වගේ මේ ළමයා වැරදි වැඩ කරලා කොච්චර ගැහුවා එනකොට රිදෙනවා ඒකත් කිසිම විදිහට මුරන්න කොහොම නැති කරන්න විදියක් නැතිව මේකෙන් ඒගොල්ලන්ට අදාළක් ආවු වේදනාව ඒකාන්තයෙන්ම අත්‍යවශ්‍ය අංගයක් ඒකද නියත සුවය සුවය සඳහා පාර පෙන්වන්නේ වේදනාවයි වේදනා මාර්ගයෙන් තමයි කයයි මනසයි අතර සම්බන්ධතාවය පවත්න්නේ. වේදේ කියන්නේ ඕන ඕකට. ඉතින් අපි වේදනාව දුරු කරලා එතකොට වේදනාවයි කයයි මනසයි අතර තියෙන මේ කයයි මනසයි අතර තියෙන මේ වේදනා වේදනා නාශක වලින් දුරු කරලා කවදානම් සුවයක් ලබා ගන්නවා. සංකාරකෝයේ පිළිච්ඡාව. කායික සුවයක් කවදා ලබන්නේ? කවදාකවත් ඒ වගේම තමයි කවදාකවත් විදිතුල වේදනාවක් මතුවෙන්නේ නැහැ. පිටා වෛද්‍ය විද්‍යානුකූලව බලුවා සර්වඥාන්ත දේශනා කරා මේ වේදනා චෛත්‍යයේ තියෙන වටිනාකම තේරුම් ගන්න කාරණා වශයෙන් කාටද ඒ වගේම තමයි මිනිස්සුගේ පරක් කරන වල වගේ සම්පූර්ණ වහන අනුතරක් තුළ ධනේ කකුල කපන දෙයක්. ඒ නිසා දිගටම කියවල කකුල කැහල තියෙනවා. ඒ මිත්‍රෝ කියනලු කකුල කකුලේ මාපටංගල ඉති වෙලා පස් වෙලා අත්ති අඟට කරනවා. අතොරේ කකුල කපලා නමුත්තර ස්නායු දෙන සංඥාව ස්නායු සුඩක් වෙනවානේ. ඒක මොළයට යනවා කියන්නේ මගේ ඇඟිල්ලෙන් එන ස්නායු කැපිලා තියෙනවා. ඇඟිල්ල කැපිලා තියෙනවා. ඒ වගේම අපිට එන ගමන්ම ආපු ගමන් මේ මොනම වේදනාවක් අපිට සාදර වෙනවා නෙවෙයි. ඒගොල්ලෝ පුරුද්ද දෙයක් කරන්නේ. ඒක ස්නායු කියලා අනිත් ශෛලයකට සංඥාව මාරු වෙනකොට අතරමැද තියෙන ශෛල අසහනිතේ ඒ අතර ගෙනියන්නේ කියන්නේ. ඒ නිසා එකවර දරුණු වේදනාවක් කියන වෙලාවේදී වහා වේදනා රාශියක් දුන්නොත් අර දරුණු වේදනාව අමතක කරලා කුංචි වේදනාවක් අල්ලන්න පුළුවන් මේක. ඒ තරමට මේ වේදනාවක හිත මත්තර වඩ පුළුවන් ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ. මේ වේදනාවට එනකොටම ඔය බැඳෙන්නේ තමයි සංකාරක බැඳෙන්නේ. ඒක දුරු කරන්න ඇතිවෙන තමයි අපිට සුඛයකට කිත්තු කරගන්න හම්බ වෙන්නේ. සුඛයකට දුරයටපත් වෙන්න හම්බ වෙන්නේ. ඒකයි මේ වේදනාව කායික නොවේ කියන තරමට සමාජවයිද සාත්‍ය පිළියන සම්පූර්ණ මානසිකයි ටිකක් අත්තරවත් ඉතාලේ වේදනාව හඳුනා ගන්න පුළුවන් නම් එයා කියන මීහා කියන ගමයි කරදුනා මිනිසෙක් කියලා. ඒක භාවනා වෙන එකක් නෙවෙයි සමහරවිට සාජේම නැති අවස්ථාවල් තියෙනවා කියලා මේ අපිට දැක්කම ඒක කතා කරන්නේ නමුත් මේ වේදනාව පිළිබඳව මේ ප්‍රීති සුඛ නැත්නම් චිත්ත සංකාර නැත්නම් පස්සම්බයන් චිත්ත සංකාර කියන අපි බලන්නකොට තේරෙනවා අපි මේ භාවනා මනසිකාරය ආනාපානය දීලක් සමාධියක් පස්සාවක් තුලින් මේකට ගියේ නැතුව අපේ දැනීමෙන් විතරක් අපි වේදනාවත් එක්ක දඟලන්න පටන් අරගත්තොත් සල්ලි හම්බවරන් යන වෛද්‍යවරුන් දක්ේපාරයි අතරම වෙනවා. වෛද්‍ය ශාස්ත්‍රයත් අතර වෙනවා. ඒ මොකද අද මේ වේදනාව මගහරින්න හදන හැදිල්ලම. නමුත් මේ වේදනාවට මුහුණ දුන්නොත් ඒ යකාව කියන තරම්ම කළු පාට නැහැ. ඊට පස්සේ තමයි මේ බුද්ධලයට වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාව ඒකනම් වඩන්න පුළුවන්. ඒ නිසා කායනුපස්සනාවත් චිත්තානුපස්සනාව දෙක අතරමැද තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ අද වයිකින් කියන්නේ කයින් ඇතින ඕනම සංවේදනයක්. හිතට සම්බන්ධ කිරීමේදී වේදනාව තමයි ව්‍යාකරණ පරිගකාරය. ලෝකයේ සෝය කියන්නේ භෝග සූදීමේදී වැදගත්ම මානසික සම්බන්ධතාවය පවත්වන්නම් වේදනා සම්පූර්ණ ප්‍රකෘති වෙලදී. කතාපත් ඒක නොමගරින්වත් එපා මකන් හදන්නත් එපා එතකොට මේ මනස ඒ රෝගයේ සූදීම සඳහා අභ්‍යන්තරගත ක්‍රියාමාර්ගේ පටන් ගන්නවා. යම්ම තාලයකට අපි වේදනාව යටපත් කරන්න හැදුවොත් මනස ඒ තාක ලකර්මණය වෙනවා අන්තභාගයට හැදෙනවා එයාගේ තියෙන සූත්‍රීමේ දේවල් සම්පූර්ණ කරනවා සම්පූර්ණ අර මේ වේදනානාශක වලට වහරක් බාටපත් වෙනවා ඒ නිසා මනසේ රෝගය කායික රෝගය තනියම කිව්වත් තනියම කරන්න ඉස්සත් ප්‍රකට වෙනවා. වේදනාව කොහොම සාධර වෙන්නේ? ඒකට සාධර වෙන්න ඕනේ කායන වස්තනාවචන ඒකෙන්නේ යුක්තව. එතකොට මේ වේදනාව යම් ආකාරයකට අපි මේ වර්තමාන චිත්තක්ෂණේ මේ ඇතිවෙච්ච ආසාව දක්වා දෙන්නා, නිින්ද ගියා, හිතයි තුනා ආදි වශයෙන් අපිට ඇති වෙන චිත්තචෛතික වේදනා අනිවාර්යයෙන්ම තමයි විතරයි භාවනා කරන කෙනාට ඕමමයි සිදුවේ. ඒකට වෙනස් කාලයක් ඇත්තේ නැහැ. ඔක්කොම තියෙන්නේ මනස හිත. ඒ නිසා අපිට අනුන් පිළිබඳ ඇඟීමක්, අනුන් පිළිබඳව වින්දනයක්, වේදයක් ඇති කරගන්න අපෙන් එන වේදනා තේරෙතම අපි සාකර වෙනවා. නමුත් කවදාකවත් මතක තියාගන්න ඕනේ ඇහෙන් වේදනාවක් එනකොට අපේ හිතට නෑ කනේ වේදනාව දැනගන්න ඉන්න ශක්තිය. සම්පූර්ණම බලන. කන් වේදනාවක් එනකොට කවදාකවත් අපේ හිතට නෑ ඇහෙන් වේදනා ගන්න පුළුවන් ශක්තිය. එකවරකට එකක්. මේ හයින්න හැම වෙලාවෙම වේදනාව ලබා ගැනීම සඳහා යෙවුවා වෙන වෙනම ආයතන වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඇහැල හැටි හැම වෙලාවෙම තමන්ගෙන වේදනාවට ඉති අවධානය යොමු කරන නිසා කන ආයේ දිව කය යටපත් කරගෙන ඇහෙන් එන වේදනාවක් වෙනන්ට ඇහැ විකාර ප්‍රයත්න ඒක කරගෙන ඉන්න ගමන් පුළුවන් ඉඩක් ලැබුණොත් මාත්‍ර රෝග සම්පෝණය කියලා කන පුරා දේවල් ඇති කරන බලන්න ඉති අවධානය ගන්න. නාසය ඉතිරි අඩුවේ. ජීව ඒකත් අඩුවෙන් කය අන්තිම අඩුවෙන් බලන්න කය වේදනාවක් දැනනම් හොඳටම කරවතු වෙනවා. මේ මේ විදිහට මේ යන වැඩ පිළිවෙලේ අපි කොච්චර මේකට බය වෙලා එක එකක් අරපත් කරන්න හැදුවොත් සංකාරෙ කොච්චර කල් යයිද කියලා හිතනවා මේ වේදනා චින්තයික තේරුම් ගන්න. ඒ නිසා ඉන්න වේදනා තේරෙන විදිහේ මධ්‍යස්ථව බලන හිතුව කොච්චර නඩුවක් එක්කරයි. චින්තා කයේ භාගික වේදනා දෙක තුනක් ඇති බුද්ධලෙට අන්න මේ විදිහට ආගියක් කියනවා. මේක එක එක ඉන්ද්‍රියන් Tamange දේ පෙන්නගන්න කොච්චර බලනවාද කියලා හරියට එකම රජ කෙනෙකුට කුමාරිකාවෝ හය දෙනෙක් ඉන්නවනම් ඒ හය දෙනාම කැපී පෙනෙන්න හදනවා මම තමයි දක්ෂය. මම තමයි පටනයි මම තමයි පුළුවන්කාරය කියලා පෙන්වන්න හදනවා වගේ මේ හය හත් දෙනා එක පිළා මේ කරන වැඩ පිළිවෙල දකින්න වේදේ දැනගන්න. වේදනාව කියන එක මොකක්ද දැනගන්න. ආන්තික දැනගන්න දැනගන්න ඉස්සරහට යන්න යන්න තමයි තේරෙන්න පටන් ගන්නවා කලින් ඉස්සරහට මේ කාය යන පස්සනවා. නිකන් සංහිඳියා. ඊ දෝසු බල, කෙටි දෝසු බල, මුලමදාග බලලා අවසානයේ ඒක සංඥාවක් කරගන්න ගන්නවනම් ඕනම වේදනාවකට මේ විදිහ දැක ගන්න පුළුවන්. අන්නේ දැකගත්තට පස්සේ දැන තමයි නිවන් හම්බෙන්නේ. මොනම හෝ වේදනාවක අඩුපාඩුවක් ඇතිවන අවදාකත් ඒක සම්පූර්ණ වෙනවා. ඒක වතාවෙන තාක්කල් ඒක මොකටත් කරන තාක්කල් අපි වේදනාවන් පස්සේ සම්පූර්ණ වෙන නිසා කවදා හිතන්න මතකයි නේද වේදනාව ප්‍රයයමක් කියලා. නමුත් වේදනාව අපකරා එනවා ආනේ එන වෙලාවේ එන දේට මධ්‍යස්ථව කරගන්න. නිසා වේදනාව තුළට දැක ගැනීම කියනකොට ගෝධනෙක් යන අත්ති කියලා මතන් වෙන්නේ. ඒ ගෝධනෙක් කරන්නේ දෙකේ දෙකේ පොත්තරෙන් කළ මගේ කන්නා වගේ වේදනාව හොයාගෙන යන්නත් එපා වේදනාව Tamanට ඇති කරන්නත් එපා එන වේදනාව ගැන අපි කතා කරන නිසා එන වේදනාව අපේ වගේ වීම නැහැ ඒකෙන් කවදාකවත් අවශ්‍ය නැති දෙයක් මොකද වේදනා චේතනා අනුව හේවිත වෙනවා. ආත්ම වේදනාට නටන්න කියලා තමයි වේදනා අනුව චේතනා පාල කරගන්නේ. ඊට පස්සේ චේතනාපත්‍ය සංනා අනිවාර්යයි. නමුත් භාවනාව ගන්න මොකද වේදනාපත්‍ය පන්න. එහෙමනම් කරගන්න ඕනේ වේදනාව තමයි කයයි හිතයි අතරමයි තියෙන කපුවක්. ඇලියක් කාමයක් මේ වෙනස තමයි තේරෙන්නේ. විද්‍යාන පුරාතර සම්ප්‍රාප්තය බොරු ඒර්ම කියලා මේ හිත රවට්ටගෙන කියන්නේ හිතත් හදන්නේ කොහොමද සංසාරේ ඉඳලා ඉඳ මොන වේදනාව අහව මොන දුක කාවත් කායට වේදනාව කියන කායි කියද පුළුවන් ඕන දෙයක් විතර කියලා කියන්නේ මොක හොඳතෝම පයිති විද්‍යාංගවල දැකලා දෙනවා අපිට ඒ නිසා තියෙන්නේ මේ වේදනා කායිකේ නතරන කරන නාටක මේ විදියට බලන්න කියලා ඉතින් ඒක ඊට කලින්ම කායන් පතන අවස්ථාවේදී ඔය සික්කති කියන පදේ බුදුරජාණන් වහන්සේ දෝලා කියනවා ඒ හික්මනයි කියලා කියන්නේ එනේ එන කාලය අපතේදී මේ සීල සමාධි ප්‍රඥා අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා වෙන විදිහට හික්මීමක් ඇති කරගන්න. මේක තමයි උපේක්ෂාව කියන්නේ. මේක තමයි ඉවසීම කියලා කියන්නේ. කන්ති පරමන්ත අපෝතිකා කියන්නේ. ඒක අපිට දවසකට ඕන තරම් බාහිරින් පැමිණෙනා වේදනා රාශිය ඇති ඒ සෑම වේදනාවක් කියහම කිසිම දෙයක් ඒ වාක්‍යෙක ටිකක්ම වේවක් නැතුව වෙන කාලෙක ඉඳලා බලන්න පුළුවන්කම ඇති වෙනවා නම් ඉච්ඡන කල්යන්නේ මේ කායික වේදනා ටික තේරුම් ගන්න. නමුත් යම් වේදනාවක් අපි යටපත් කරන්න හෝ යම් වේදනාවක් ඉස්මතු කරන්න දඟලන තාකල් චේතනා පහළ වෙන සංස්කාර පහළ වෙන සංස්කාර දෙකයි. එනේ වේදනාව දරාගෙන ඉන්න පුළුවන් නම් හොඳම චර්යාව තමයි අරණ්‍යගතව රුක්කමූලගතව ඥානාගතව දෙන ඇඳුමක් අර ගන්නවා දෙන ගන්නක් වරඳනවා දෙන ආදරයක ඉන්නවා දෙන බේතක් වරඳනවා එන වේදනාවක් අවදීන් බලන්න. ආනේ කරන කේම තමයි කායපතනයි මේක සකස් කරන්නේ. ඉතින් මේක පැහැදිලිවම අර කලින් කියන විදිහට සමතයක් නම් වෙන්න බෑ. මේ දර්ශනේ කාන්තේම විපස්සනා. ඒක නිසා මේ කියන ප්‍රීතිය මේ කියන සුඛේ ධානයක ලැබෙන ධානාංග විපස්සනා මේ කිසි සුඛ නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම ඉදිරියට වැඩවල හෝ වේවා, සක්මණේදී හෝ වේවා, පරිණතයේදී හෝ වේවා, පසුවේ නෞත් ප්‍රීති සුඛ. ඥානාංග වශයෙන් ඇතිවෙනා වූ ප්‍රීති සුඛේන වැඩක් කෙරෙනවා. නමුත් ඒක මේ වගේ විපස්සනා වගේ අධියටම ගිහිලා වේදනාව කියන එක හඳුන්වා දීමේ මුලමඳාක තේරා දීමේ කටයුත්තක් වෙන්නේ ඒක විතරන පරිපංක ධර්ම නැතකමක පමණයි. ඒක නිසා යම් වෙලාවක හිතේ විචක්කයේ කියන සයිසිකේ පහළ වෙනවනම් අපි විචක්කයේ කියන සාමාන්‍ය දැන මෙනෙහි කරන එක. අර මොකද හිතන්නේ සලා මෙනෙහි කරනවා. මුලින් ඒක තේනම් කවදාකවත් කියන විදිහට පිළිමත ගැටේ කියනවා ඔන්න උත්තරේ විදිහට මෙන්න ඒක එතකොට එන්නේ ඊගාවට හිතේ ਵਿਚාරේ පහළ වෙනවා හිතක්කේ පස්සේ ਵਿਚාරේ ඒ හිතේ විචාරකත්තේ කියන හිතේ විචිකිච්ඡාව පහළ වෙනවා විචිකිච්ඡාව කියනවා නම් මොකද බලන්නේ කරන්නේ මොකද බලන්නේ තමයි ਵਿਚාරේ කරන්නේ විමසා බලනවා විමසෝන්නේ ධම්ම විචේ ආ ධම්ම විචේ කියනවා කවදාකවත් විචිකිච්ඡා පාලනය. ඒ වෙනදා ප්‍රීතිය. අපේ ධර්මයට පාදුකාර සාම ඊටපස්යන් වේදී කියනකොට සමතේ බලන්න පුළුවන් පැත්තක් තියෙනවා විපස්සනා පැත්ත අපි මේක කියලා ආවගත්තේ විපස්සනා පැත්තේ බලන්න. සමත පැත්තෙන් පාලන ප්‍රීතිය කියන්නේ ආන්න මේක අපිට උදව් කරන ව්‍යාපාරයේ හිතෙන් දුරු කිරීම සඳහා තමයි. ප්‍රීතිය පාලනය පිළිබඳ තරහයි. ඒක අරමුණක් එක්ක ගැටීමක් එහෙම නැත්නම් වේදනාව එක්ක ගැටීමක් සිදු වෙන්නේ. එතනේ ප්‍රීතිය කරන්නේ අපි අර කලින් කියපු පරිපස්සක. අපනතක් සිත්තම් පටිඝාන පරිසංකේත එක නකටවලා. අපනත වෙන්නේ නැහැ. ඒක පටිඝයට දෙන්නේ නැහැ. ඒක හඳා ප්‍රීතිය. ඒක සුඛය කියනවා නම් උද්දච්ච කුච්චරයි. ඒක ඊශ්වර ගතිනේ. මේ මැස්ස ජීවිතේ ඊළ මේ වෙදි මේ පොඩියක් හදනකොට ඒ මේ මැස්ස ඔක්කොම ඇවිත් කරලා දැක්කම ඔළුව වටේ කරගෙන පටන් ගන්නවා. ඒ වගේ සමානලට අපේ හිතේ හිතවිලි බබන් බබන්න පටන් ගන්නවා. ඒකෝර අදින මොනම අරමුණ කොටත් පිටියට ගන්න බෑ. මොකද සුඛේ පහළ වුණා නම් අනිවාර්යෙන් ඒක කාන්ද මොකට යකට කඳුළු වෙලා ආවා වගේ හිත අල්ලා බදාගෙන හිටියා. එතකොට විචිති මේ උද්දච්ච කුච්ච නැහැ. ඒක අප්‍රීතිය ව්‍යාපාරේ දුරු කරන අතර සුඛය උද්දච්ච කුච්ච දුරු කරනවා. ඊගාවට ඒකාග්‍රතාවය කියනවනම් කාමච්ඡන්ද ආදී වගේ මේ ආමිත සුඛය හොයන්නේ. ආමිත සුඛ හොයන්නේ. ඊළඟට අපේ ඒක මේ උපේ මේ ඒකාග්‍රතාවය ඇති කළ දෙනවා. මෙන්න මේ විදිහට ධානාංග වශයෙන් නැත්තා වූ ප්‍රීති සුඛ ව්‍යාපාද දුරු කිරීම සහ උද්දච්ච කුච්ච දුරු කිරීම කියන බාධක ධර්ම ධර්ම දුරු කිරීමට හේතු වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. කුංචි කර හලකන්න එපා. නමුත් ඒක ආවට මේ ප්‍රීතිය කතා සුඛය කියන වේදනා චෛතසික වේදනා ස්වභාවයන් ඇති ඇති තේරුම් ගන්න. මුලමදාග වශයෙන් තේරුම් ගන්න. ඒකත් එක්ක හඳුනා නොගෙන ඒක තේරුම් ගන්න. මධ්‍යස්ථව එක තේරුම් ගන්න. පරතෝ සංකල්පයෙන් එක තේරුම් ගන්න නම් කවදාකවත් ඔය ධානාංගයෙන් හම්බෙන ධානාංග වශයෙන් හම්බෙන ප්‍රීතිස උදව් කරන්නේ. ඒක කරන්නේ බාගත ධර්ම ටිකක් දුරු කරන එක විතරයි. මේ මතුමත් යෝගාවචරය මේ වේදනාව පිළිබඳව මේ කියන විපස්සනා දැක්ම ගන්න වේදනාව අත්‍යවශ්‍යයි. අවශ්‍ය එකක්. ඒක පිළිබඳව දැනගත්තට පස්සේ ඔහුට ඔහු පිළිබඳව පුදුමාකාර විනයනයක් හික්මීමක් එන්න පටන් ගන්නවා. ඒ හික්මීමාව මනුෂයාට අනික් කෙනෙක් ඉක්මවටත් ඒදී අනික් කෙනා නොඉක්ම වෙන්නේ මොකද කියලා හිතා ගන්නත් වෙයි. ඒකනම් මුළු වයිති විද්‍යාව හිත දිනනොනේ වේදනාචෛත්‍යය මත. යෝගාවචරය තමන්ගේ වේදනාව ගැන දැක් ගන්නවා නම් වෛද්‍ය විද්‍යාවට ආයුබෝවන් කියනවා. තමන්ගේ වැඩ පිළිවෙල බලා ගන්න පුළුවන්. ඒක අවශ්‍යයි. ඒ මොකද මේ වේදනාවෙන් ඇති කරන්නේ කායික වේදනා සහ මනසාන්තර සම්බන්ධතාවය ඇති වීම නෑ. මේ වේදනාවට උපස්තනීය කරන්නේ සංසාර රෝගය. ලෝකෝත්තර ධර්මයක් අතර ඇති සම්බන්ධතාවය ඇත්තවල. මේ තමයි කයේ ඇති වෙන වේද අපිට ලොකු පෙරදැක්මක්. පෙරවුවක්. ඒ කවදාකවත් බුදුහාමුදුරණ කරන අතර කරා. බුදුජාන මහන්සතාව. ඒ තාඩ බඳුනාට වේදනාව ඒකවල පරමාර්ථයක් විතර ගන්න කටයුතු කරා. මේක පොච්චංග ධර්ම වල වගේ වෙන දෙයකට තැවීමක් වශයෙන් ගන්න. පස්චාත්තාපුනේ නැග කොහොම ලස්සන්ට පොතේ කියලා තියෙන බුදුහාමුදුරන්ට මෙන්න මේ විදිහේ වේදනාව. ආසාව කියන අංගය ඉවහා කරා ගන්න බැරි වේදනාවක්. නමුත් ඒ තේරම Taman කලින් කරපු වාහනාදීපත් කරන සටපත් කරගන්න. ඒක නිසා මේ වේදනා ඡායිතිකය පිළිබඳව අමුතු හිතක් ඇති කරගන්න යෝගාවචරය අමුතු හිතක් ඇති කරගන්නවා. ඒ නාමයේ හිතක් ඇති කරගත්තේ නැත්නම් අපි මේ වේදනාව හොරදා කරන් හදන තාකල් අපේ ජීවිතයේ ඉඳලා දිනවැටෙනවා වගේ හොරදෝ සමාධිය කරනවා වගේ නැවත නැවතත් නැවත නැවතත් අර ආය කායනුපස්සනාවට අඩු පැත්තකට වැටෙනවා. ඒ නිසා මේ ඉරිමානන්ද සූත්‍රයේ මේ කතා කරන්නේ කාටද? ඉරිමානන්ද සූත්‍රය ටිකක් අමාරු වෙලා. ආනන්ද සූත්‍රයට මතක් කරනවා ආනන්දේ මම මේ කියන දේ කියලා කියන්නේ කියනකොට අනේ මම යන්න ඕන කමක් නැහැ. ආනන්ද සංඝයාට වැඳලා කියන්නේ සාමිනාන්ද අනුකම්පා කරන වඩින්න. දැන් මේක කටපාඩම් කරලා දීලා කියන්නේ. ආනන්ද සූත්‍රයට එතකොට තෝවාන් මාර්ග ඵලස්ථාරයෙන් වහන්සේනවා. ඉරිමානන්ද සූත්‍රයේ තේම සර්වඥාන්දගෙන ආනන්ද. එතකොට මේ චෛතසික ධර්ම ගැන වේදනාව පිළිබඳව මේ විදිහට කතා කරනකොට අනිවාර්යයෙන්ම වේදනාව පිළිබඳව ලොකු වේදයක් පහළ වෙනවා දැනීමක් පහළ වෙනවා ඒ දැනීම පහළනකොට වේදනාවට ඉන්න වද දෙන්න පුළුවන් ශක්තියක් යම් විදිහකට වේදය පාවා දීලා වේදනාව රැකී දරුවොත් ඉතින් සදාතනිකව දුකින් එක තමයි තියෙන්නේ ඒකයි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මේ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියලා මේක අහනකොට සතිවත්තර සායි අර තිබුණ වේදනාව අතර වෙලා එතන නැගිටයි කියලා. ඒක මාත් හිතුවා වගුණ කොච්චර වේදනාවක් තිබුණත් බරක් කියන්නේ. මේ මොකද බං කියන්නේ මොන මොනකම කරන්නේ. ඒ වගේම තමයි අහින්න කටයුතු මතක තියාගන්නේ අපිට මේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා.